අරයාන ඉතින් අඩු ඊළඟ පාර්ලිමේන්තුවාම වරත්තුදා රිපෝට් කරන්න කියන්නේ. එතකොට අපි උත්තර දෙනවා. මම සභාව හිටපු සභාපතිලා වෙන්නේ හිටියේ. මාධ්‍යට ඉදිරිපත් කර මොකක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ මම.